චතුත්ථෝ පරිච්ඡේදු සිව්වෙනි පරිච්ඡේදය ဒုတိ ය ධම්ම සංගීති දෙවෙනි ධර්ම සංගායනාව අජාත සත්තු පුත්තෝ තං ඝාතෙත්වා දායි බද්දකෝ රජ්ජං සෝලස වස්සානේ කාරේසි මිත් චිත්ත දූබිකෝ සිය පියාණන් වූ බිම්බිසාර මහරජු මරවා මගධේ රජ කළ අජාතසත්තු රජුසෙයින්ම ඒ අජාසත් අජාතසත්තු රජුගේ පුත්‍රයා වූ උදායිභද්‍ර කුමාරයාත් සිය පීතෘ සෙනහස වනසාගෙන අසත්පුරුෂ මිත්‍ර දෝහීක වුණා. සිය පියාණන් වූ ඒ අජාත සත්තු රජු ඝාතනය කෙරෙව්වා. ඊට පසු ඔහු මගදීහි දහසේ වසරක් රජකම් කළා. උදායි බද්ද පුත්තෝ තම් ඝාතෙත්වා අනුරුද්ධකෝ අනුරුද්ධස්ස පුත්තෝ තම් ඝාතෙත්වා මුණ්ඩනාමකෝ ඒ උදේබද්‍ර රජුරවන්ට අනුරුද්ධ නැමැති පුත්‍රයෙක් සිටියා. ඔහු සිය පියාණන් වූ උදායිබද්‍ර රජු මරවා රජකම ගත්තා. ඒ අනුරුද්ධ රජුරවන්ට මුණ්ඩ නැමැති පුත්‍රයෙක් සිටියා. ඔහු සිය පියාණන් වූ අනුරුද්ධ රජු මරවා මගදෙහි රජකම ගත්තා. මිත්තත්තුනෝ දුම්මතේනෝ තේපි රාජ්‍ය මකාරයොං තේ සංඝොභින්නං රාජ්‍යේසු අට්ඨවස්සාන තික්කමුං අනුරුද්ධ මුණ්ඩ යන ඒ අසත්පුරුෂ මිත්‍රද්‍රෝහි මිසිතටුගත් රජවරු දෙන්නා මගධ රාජ්‍යෙහි අටවසරක් රජකම් කළා මුණ්ඩස්ස පුතෝ පිතරං ඝාතෙත්වා නාගදාසකෝ චතුවිසති වස්සානේ රජ්ජං කාරේසි පාපකෝ ඒ මුණ්ඩ රජුරවන්ට නාගදාසක නමින් පුත්‍රයෙක් සිටියා. ඔහු සිය පියාණන් වූ මුණ්ඩ රජුව ඝාතනය කෙරෙව්වා. ඒ පාපී රජු වසර 24ක් මගදේහි රජකම් කළා. පිතුඝාතක වංශෝයන් ඉති කුද්ධාත නාගරා නාගදාසක රාජානං අපනෙත්වා සමාගතා එතකොට මගධ නගර වාසීන් තම තමන්ගේ පියවරු මරමරා රජ වෙන මේ වංශය නීච පරපුරක් කියලා හොඳටම කිපුණා. ඒ නගර වාසීන් එකතු වෙලා නාගදාසක රජු බලයෙන් පහ කෙරෙව්වා. සුසුනාගෝති පඤ්ඤාතං අමච්ඡං සාධු සම්මතං රජ්ජේ සම්බිස්සංසං සබ්බේ සංහිත මානසං ඒ නගරවැසියෝ ඊතා යහපත්ය සම්මත ප්‍රසිද්ධ සුසුනාග නැමැති ඇමතිවරයාව සියල්ලන්ගේ හිතසුව කැමැතිව මගධ රාජ්‍යෙහි යහපත් රජ කුලෙස අභිෂේක කළා සුවත රස වස්සානේ රාජා රජ්ජං අකාරයි කාලසෝකෝ තස්ස පුතෝ අටවේසති කාරයි ඒ සුසුනාග රජුරුව මගධ රාජ්‍ය අභිෂේකය ලබා 18 අවුරුද්දක් රජකම් කළා. ඒ රජුරවන්ට කාලාශෝක නමින් පුත්‍රයෙක් හිටියා. ඔහු 28 අවුරුද්දක් මගදීහි රජකම් කළා. අතීතේ දසමේ වස්සේ කාලාශෝකස්ස රාජිනෝ සංබුද්ධ පරිනිබ්බානං එවං වස්ස සතං අහං කාලාශෝක රජුරෝ මගදෙහි අභිෂේක ලබා දස අවුරුද්දක් ගත වෙද්දී අපගේ සම්බුදු රජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 100ක් ගත වුණා. තදා වේසාලියා වික්ඛු අනේකා වජ්ජි පුත්තකා සිංගිලෝ නන්ද්වං ගුලංච තථාගාමන්තරම් පිචේ ඒ කාලයේහි විශාලා මහනුවර වජ්ජීන් අතරින් පැවිදිව වාසය කළ නොඑක් භික්ෂුන් වහන්සේලා කරුණ 10ක් හොඳයි කියලා සම්මත කරගෙන හිටියා. එනම් ගමනක් යද්දී අඟක ලුණු දමාගෙන යෑම කැපය. ඉර අවරට ගොස් අඟල් දෙකක් ඉක්ම යනකල් දන් වැළඳීම කැපය. ඒ වගේම මේ ගමෙන් වළඳා වෙනත් ගමකට යන අතරමඟදී කලින් වළඳා ඉතිරි වූ දෙයක් නැවතත් වැළඳීම කැපය. ආවාසානුමතා චින්නම් අමතිතං ජලෝගිච නිසීදනං අදසකං ජාත රූපාදිකං ඉති මහා ආවාසයක් වන විහාරයක ලොකු සීමාවක් තුල වෙන් වෙන්න පොහොය කර්ම කිරීම කැපයි. සංඝයාගේ කැමැත්ත නොගෙන විනය කර්මයක් කිරීමෙන් පසු ඒ පිළිබඳ පවසා කැමැත්ත ගැනීම කැපයි. තමන්ගේ ආචාර්ය පරපුරෙන් කරගෙන ආදය එසේම කරගෙන යාම කැපයි. දන් වැළඳීමෙන් පසු වෙනත් අසුනක වාඩි වී කිරි බවට පත්ම වූ නොමේරූ කිරි වැළඳීම කැපයි. සුරා බවට පත්ම වූ තෙලිජ්ජ පානය කිරීම කැපයි. වාටිය මසා නොමැති වාඩි වීමට ගන්නා නිසීදනයක් පරිහරණය කිරීම කැපයි. රංග්‍රීදී මිල මුදල් පිළිගෙන පරිහරණය කිරීම කැපයි යන කරුණ 10යි. දසවත්තු නිදීපේසොං කප්පන්තේ අලජ්ජිනෝ තං සොත්වාන යසත් හේරෝ චරං වජ්ජිසු චාරිකං ඒ විශාලා නුවරවැසි භික්ෂූන් දැනුවත්මම කැප නොවූදේ කැපය සම්මත කිරීමෙන් ලැජ්ජාව සිතගත් නිසා අලජ්ජි නමින් හැඳුන්වුණා. ඔවුන් ඒ කරුණු 10 කැපයයි ප්‍රසිද්ධියටපත් කළා. ඒ අසන්නට ලැබුණු යස නැමැති තෙරුන් වහන්සේ වජ්‍ය ධනපදයේහි චාරිකාවෙහි වැඩියා. චලභිඤ්ඤෝ බලප්පතෝ යසෝකා කණ්ඩත්‍රජෝ තං සමේතුං සහොස්සාහෝ තත්ථාගමේ මහවනං කාකණ්ඩ නම් බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වූ ඒ සත් අභිඥා බලයෙන් යුක්ත වූ යසතරුන් වහන්සේ මේ දස කරුණ පිළිබඳව විනය අරබුදය සංසිඳුවන්ට උත්සාහ කරමින් විශාල පුරයෙහි මහවනයේ කූටාගාර විහාරයට වැඩම කළා. තපෙත්වා පෝසතග්ගේතේ කංශපාතින් සහෝදකං කහපනාදෙන් සංඝස්ස දේතේ තාහු උපාසකේ ඒ වජ්ජපුත්තක භික්ෂූහු විසල්පුර මහවනයේ කූටාගාර විහාරයේහි සංඝයාගේ පොහොයගේ මැද ජලයේ පිර වූ රන් පැහැති පාත්‍රයක් ලැබුවා. උපාසකවරුනි සංඝයාගේ ප්‍රයෝජන පිණිස රන් කහවණු ආදිය පූජා කරව කියලා කිව්වා. නක්කප්පතේ තං මාදේත ඉති තේරෝ සවරයි පටිසරණයං කම්මං යසත්තේ රස්සතේ කරුම් එතන සිටි යසතරුන් වහන්සේ උපාසකවරුනි එපා රන් කහවණු ආදී පූජා කරන්න. ඒවා සංඝයා වහන්සේට පිළිගැනීම කැප නැහැ කියලා ඒ වැළැක්වුවා. එතකොට ඒ වජ්ජපුත්තක භික්ෂූන් ගිහියන්ට තමන් අතින් වරදක් වූ විට සංඝයාගේ අනුමැතියෙන් ඒ ගිහියන් ළඟට ගොස් ඒ වරදට සමාව ගැනීමට නියම කිරීමේ විනය කර්මය වන පටිසාරණීය කර්මය යසතරුන් වහන්සේට කළා. යා චිත්වා අනෝදෝතං සෝ සහතේන පුරං ගතෝ අත්තන ධම්ම වාදිතං සංඥාපෙත්වාගනාගරේ එතකොට යසතරුන් වහන්සේ විනය සඳහන් පරිදි ගිහියන්ගේ සමාව ගැනීමේ කටයුත්තට තමන් සමග යෑම පිණිස අනුදූත භික්ෂුවක් ඉල්ලා ගත්තා. ඒ භික්ෂුවත් සමග විසල්පුරයට වැඩියා. තමන් පැවසූ කරුණෙහි ඇති ධර්මානුකූල බව විසල්පුර වාසී උපාසකවරුන්ට පහදා දුන්නා. අනදූච චසෝ සුත්වා තමොක්කේ පිතුමාගතා පරික්කිපිය අට්ටංසු ඝරන්තේ රස්ස භික්ඛවෝ ඒ අනදූත භික්ෂුව යසතරුන් වහන්සේ සමග ආපසු ඇවිත් විසත් විසල්පුර භික්ෂුවන්ට කියා සිටියේ තමන්ගේ කතාව ධර්මයට එකඟ වූ බවත් මිල මුදල් පිළිගැනීම අධර්මයේ බවත් ඒ විශාලපුර රජු සහිත නගරවාසීන්ව යසතරුන් දැනුවත් කළ බවයි. එයින් කෝපයටපත් වී භික්ෂූන් යසතරුන්ව විනය කර්මයක් තුලින් සංඝයාගෙන් නිරපීම පිණිස සූදානම් වූ යසතරුන් වහන්සේ වැඩ සිටි කුටිය වට කළා. තේරෝ ගම්ම නබසා ගන්්වා කෝ සම්බියන්තතෝ පාවෙයකවන්තිකානංච භික්ඛූනං සම්තිකං ලහුං යස තෙරුන් වහන්සේ අහසට පැන නැගී කුසඹෑ නුවර ගෝසිතාරාමයට වැඩම කළා පාවා නුවර වාසී භික්ෂුන් වහන්සේලාටත් අවන්ති නුවර වාසී භික්ෂුන් වහන්සේලාටත් මේ අරුබුදය සංසිඳීම පිණිස වහා දූත භික්ෂුන් වහන්සේලා පිටත් කළා. තේසේ සිදූතේ තුසයන් ගන්්වා භෝගංග පබ්බතං ආහ සම්භූතත රස්ස තං සබ්බං සාන වාසිනෝ යසතරුන් වහන්සේ එසේ දූත භික්ෂූන් පිටත් කොට යවුවා. තමන් වහන්සේ අහෝගංග පර්වතෙහි සානවනයේ වැඩ සිටි සම්බූත මහරහතන් වහන්සේට ඒ සියල්ල පවසා සිටියා. පාවෙය්‍යකා සට්ඨිතේරා අසීතාවන්තිකාපිච මහා කීනාසවා සබ්බේ අහෝ ගංගම්මියෝතරුම් එතකොට පාවානුවර වැසි තෙරුන් වහන්සේලා සැටනමකු අවන්ති රටවාසී තෙරුන් වහන්සේලා 89 නමකුත් ඒ සියලු මහරහතන් වහන්සේලා අහෝගංග පර්වතයට අහසින් වැඩම කළා. භික්ඛවෝ සම්නිපතිතා සබ්බේ තත් තතෝ තතෝ ආසුං නෝති සහස්සානේ මන්තෙත්වා අකේලාපිතේ ඒ අහෝගංග පර්වතයේට ඒ ඒ තැනින් සාකච්ඡා කොට රැස් වූ කෙලෙස් සුල් නැති සියලු භික්ෂූන් වහන්සේලාගේ ගණන 90000ක් වුණා. සෝරේය රේව තත්තේරං බහොස්සුත මනාසවං තං කාලපමොකඤ්ඤත්වා පස්සෙතුං නික්කමෙන් සුතං ඒ තෙරුන් වහන්සේලා විනයගරු සංඝයා වහන්සේගේ එකතු වීමට ප්‍රමුඛ කාලය බවක් දැනගත්තා. ඒ අවධියේ සෝරේය ජනපදයේහි වැඩ සිටි ධර්ම විනයේ බහුසුත වූ රේවත මහරහතන් වහන්සේව බැහැදැකීමට පිටත් වුණා. තේරතං මන්තනං සුත්වා වේසාලිංගන්තු මේවසු ඉච්ඡන්තෝ පාසු ගමනං තතෝ නික්ඛමේතං කනං රේවත මහරහතන් වහන්සේට මෙම විනය අරුබුදය පිළිබඳව කරුණ දිව්‍ය ශ්‍රවණයෙන් අසන්ට ලැබුණා. උන්වහන්සේ හුදකලාවේ ගමන් කිරීම තමන්ට පහසුවක් බව දැන එයට කැමැති වෙලා එසැනින්ම විශාලා මහනුවර බලා වැඩමවීමට සෝරේය ජනපදයෙන් වැඩිය. පාතෝ පාතෝ වනිකන්ත ධානන්තේන මහත්තනා සායං සායං උපෙන්තානං සහජාතිය මද්දසුං ඒ රේවත මහරහතන් වහන්සේ උදේ උදේ නික්මේ වැඩි තැනට අර භික්ෂුන් වහන්සේලා සවස සවස පැමිණෙමින් අවසානයේදී සහජාති නම් ස්ථානයේදී මුණ ගැසුණා. තත්ථ සම්භූත තේරේන යසත්තේරෝ නියෝජිතෝ සද්ධම්ම සවනන්තේ තං හේව තත්තේර මුත්තමං එහිදී රේවත මහරහතන් වහන්සේ භික්ෂූන්ට ධර්ම කතා වදාලා. ඒ ධර්ම ශ්‍රවණයේ අවසානයේදී සම්බෝධ තෙරුන් වහන්සේ විසින් විශාලා මහනුවර භික්ෂූන් තුල ඇති තත්වය උතුම් රේවත තෙරුන් හට පවසන්නට කියා යසතරුන්ට පැවරුවා. උපෙච්ඡ දසවත්තුනේ පුච්චිතේරෝ පටික්ඛිපේ සුත්වාධිකරණං තංච නිසේධේ මාති අබ්‍රවි එතකොට යසතරුන් වහන්සේ රේවත මහරහතන් වහන්සේගෙන් විශාලා මහනුවර වජ්ජි භික්ෂූන් කැපයයි සම්මත කරගෙන සිටින කරුණ 10 විනයට අනුකූල වන කැප දෙයක්දයි අසා සිටියා. මහරහතන් වහන්සේ එය විනයට අනුකූල නැති අකප දෙයක් කියා ප්‍රතික්ෂේප කළා. මෙසේ මේ විනය අරුබුදය ඇසූ රේවත මහරහතන් වහන්සේ අපිමය මෙසේ වීම වළක්වමු කියා වදාලා. පාපා පිපක්ඛං පෙක්ඛන්තා රේවතත්තර මුත්තමං සාමනකං පරික්ඛාරං පටියාදීයතේ බහුම් විශාලා නුවර වැසි දොස් සහිත වජ්ජ පුත්තක භික්ෂූන්ට මේ දැනගන්ට ලැබුණා. තමන්ගේ අදහසට පක්ෂවත් ප්‍රධාන සංඝ පිරිසක් රැස් කරවා ගැනීමේ බලාපොරොත්තු ඇති වුණා. ඒ අනුව ශ්‍රමණයන් හට ගැලපෙන සිවුරු ආදී බොහෝ පිරිකර බඩුත් රැගෙන රේවත මහරහතන් වහන්සේ බැහැ දකින්නට ආවා සීගං නාවාය ගන්්වාන සහජාති සමීපගතා කරොන්ති බත් විස්සග්ගං බත් කාලේ උපට්ඨිතේ ඒ විසල්පුර වාසී භික්ෂූන් සහජාතිය නම් ස්ථානයට ඉක්මන් කරලා නැවෙන් පැමුණුණා. දන් වළඳන වෙලා පැමිණිය නිසා එහිදී දානීය වෙලඳුවා. සහජාතින් ආවසන්තෝ සල්හත්තේරෝ විචින්තිය පාවෙය්‍යකා ධම්මවාදී ඉති පස්සේ අනාසවෝ ඒ අවස්ථාවෙහි පිරිනුවම් පා වදාළ ආනන්ද මහත රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් වූ සාල්හනම් රහතන් වහන්සේ වැඩ සිටියේ සහජාතිනම් ප්‍රදේශයේ. උන්වහන්සේ මේ අරබුදිය විසදන්ත මුල්වන පාවා නුවර වැසි භික්ෂූන් වහන්සේලා ධර්මානුකූලව කරුණු කියන පිරිසක් දැයි සිත යොමුකට නුවණින් බැලුවා. උපෙච්චතං මහා බ්‍රහ්මා ධම්මේ තිඨාති අබ්‍රවි නිච්ඡං ධම්මේ තිතත්තං සෝ අත්තනෝ තස්ස අබ්‍රවි එතකොට මහා බ්‍රහ්මයා ඒ සාල්හතරුන් අභියස පෙනී සිට ධර්මය තුල සිටුන මැනවයි පැවසුවා ඒ ශාල්හ තෙරුන් වදාළේ තමන් වහන්සේ නිරන්තරයෙන් ධර්මයේ තුල පිහිටා සිටින සිතකින් ඉන්න බවයි. තේ පරික්ඛාරමාදාය රේවතත්තේර මද්දසුං තේරෝ නගන්හෙත් තප්පක්ඛ ගාහිසිස්සං පනාමයේ කලින් කියූ විසලපුර වාසී දොස්සහිත වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා තමන්ගේ පිරිකර රැගෙන රේවත මහරහතන් වහන්සේව බැහැදක්කා. පිරිකර ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ ඒ දොස්සහිත භික්ෂූන්ගේ පක්ෂය ගත් තමන්ගේ ශික්ෂ්‍ය භික්ෂුවකුත් තුපමාවත් අධර්මයේ යොදවන්ට එනවාදයි කියා නිරපා දැම්මා. වේශාලෙන් තේ තතෝ ගන්්වා තතෝ පුප්ප පුරංගතා වදින්සු කාලසෝ කස්ස නරින්දස්ස අලජ්ජිනෝ එතකොට ඒ දොස් සහිත භික්ෂූන්ට තමන් සඳහා පක්ෂපාතී පිරිසක් හදාගන්න බැරි වුණා. සහජාතනම් ස්ථානයෙන් පිටත්ව විශාලාවට ගොස් එතනින් පුෂ්පපුරය නම් වූ පාටලී පුත්‍ර නුවරට ගියා. කාලාශෝක මහරජුරවන්ට මෙහෙම කිව්වා. සත්තුස්සනෝ ගන්ධ කුටින් ගෝපයන්තෝ මහයන්තහින් මහා වන විහාරස්මෙන් වසම වජ්ජි භූමියං අපගේ ශාත්තුන් වහන්සේගේ උතුම් සුගන්ධ කුටිය රැක බලා ගනිමු. වජ්ජි භූමියෙහි විශාලා මහනුවර මහා වනයේ කූටාගාර විහාරයේ සිටින්නේ අපි. ගන්නේස්සාම විහාරන්ති ගාම වාසික භික්ඛවෝ ආගච්ඡanti මහරජා පටිසේධයතේති මහරජුරුවනි අපගේ කෝටාකාර විහාරය අල්ලා ගන්නට ඕනෑ කියා ග්‍රාමවාසී භික්ෂූන් එහි පැමිණෙමින් ඉන්නවා. ඔවුන්ගේ ක්‍රියාව වළක්වනු මැනවි. රාජානං දුක්ගහිතං තේන කତ୍වා වේසාලි මාගමුං රේවතත්තේර මෝලම්මේ සහජාතිය මෙත්තතු එසේ කාලාරෝසෝක රජුරුවන් නොමග යවා ඒ භික්ෂූන් විශාලාවෙහි කූටාගාර විහාරයට ගියා රේවත මහරහතන් වහන්සේ සමීපෙහි මේ සහජාති නම් ස්ථානයේහි භික්ඛු සත සහස්සානේ ඒකාදස සමාගතා නවතිංච සහස්සානේ අහෝතං වතු සම්තියා රස්සු 11 ලක්ෂ 90000ක් වූ භික්ෂුන් වහන්සේලා මේ සහජාති නම් ස්ථානයේදීම අර වජ්ජි භික්ෂූන් අනුගමනය කරමින් සිටින දසවස්තුයෙන් හටගත් අරුබුදය විසඳුන මැනවයි රේවතතරුන්ට පැවසුවා. මූලට්ඨේහි විනාවත්තු සමනං නේවරෝචේ තේරෝ සම්බේහි බික්කුතේ වේසාලින් අගමුන් තතෝ ප්‍රශ්නය හටගත්තු තැන මිසක් වෙනත් තැනකදී ඒ විසඳීම ගැන රේවත මහරහතන් වහන්සේ රුචිකලේ නැහැ. ඒ නිසා ඒ රේවත තෙරුන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලා එතනින් විශාලා මහනුවරට වැඩම කළා. දුක්ඛහිතෝ ච සෝ රාජා තත්තා මච්චේ අපේසයි මූල් හා දේවානුභාවේන අඤ්ඤත්ථ අගමින් සුතේ නමග යවා සිටි කාලාශෝක රජුරෝ ඒ කූටාගාර විහාරයට බලෙන් ආපු ගාමවාසී භික්ෂූන්ව නිරපව් එහි කලින් සිටි භික්ෂූන්ට එම විහාරය ආපසු දෙව් කියලා ඇමතිවරුන්ව පිටත් කෙරෙව්වා දෙවියන්ගේ දේවානුභාවය නිසා ඔවුන් මම්මුලා වුණා. වෙන තැන් තැන් වලට ගියා. පේසෙත්වා තේ මහීපාලෝ තං රත්තෙන් සුපිනේනසෝ අපස්සේ සකමත්තානං පක්කිතං ලෝහ කුම්බියා ඇමතිවරෙන් යවාපු එදා රාත්‍රියේ කාලාශෝක රජුරු නින්දේදී සිහිනයක් දැක්කා. තමන් ලෝකපුනිරයේ වැටලා දුක් විඳින විදිහටයි දැක්කේ. අතිභීතෝ අහූ රාජා තමස්සාසේතු මාගම භගිනේ නන්ද තේරීතු ආකාසේන අනාසවා අතිශයින්ම බයටපත් වී සිටියේ රජුරුවන්ව අස්වශාලයන්ට ඔහුගේ නැගණියක වන නන්දානම් රහත් භික්ෂුණීන් වහන්සේ මාලිගාවට හසින් වැඩම කළා බාරියන්තේ කතං කම්මං ධම්මිකයෝ කමාපය පක්ඛෝ තේසං භවිත්වා තං කුරු ශාසන පග්ගහං මහරජුරුවනි ඔබ විසින් බරපතල අකුසල කර්මයක් කරගෙන තියෙනවා ඒ නිසා ධාර්මික පක්ෂයේ සිටින මහා සංඝයා වහන්සේලා කමා කරවා ගන්නට උන්වහන්සේලාගේ පක්ෂයේගෙන බුද්ධ ශාසනයට අනුග්‍රහ දක්වන්නට ඒවං කතේ සොත්ති තුයං හෙස්සති තියපක්කමේ පබහතේ යේව වේසාලෙන් ගන්තොන් නෙක්කමේ භූපති ඔය විදිහට කළොත් ඔබතුමාට යහපතක් වෙනවාම කියලා ඒ භික්ෂුණියා පසු වැඩියා පසුදෙන උදාසනින්ම කාලාශෝක රජුරුව විශාලා මහනුවර බලා පිටත් වුණා. ගන්්වා මහා වනම් බික්කු සංඝං සෝ සම්නේපාතිය සුත්වා උබින්නම් වාදංච ධම්මපක්ඛංච රෝචිය විශාලා මහනුවර මහවණයේ කූටාගාර ශාලාවට ගියා. මහා සංඝයා වහන්සේව රැස් කෙරෙව්වා. දෙපක්ෂයේම වාදයට හොඳින් සවන් දුන්නා. ධර්ම විනයානුකූලව දසවස්තු අකපැයි කියා පෙන්වා දුන් භික්ෂූන් වහන්සේලාගේ පක්ෂය ගන්ට රජුරුව කැමති වුණා. කමාපෙත්වා ධම්මිකේතේ භික්ඛු සබ්බේ මහේපති අත්තනෝ ධම්මපක්කත්තං වත්වාතුම් හේ අතරුචි කාලාශෝක රජුරු ඒ සියලු ධාර්මික භික්ෂූන්ව සමා කරවා ගත්තා. තමාත් ධාර්මික භික්ෂූන්ගේ පක්ෂයේ සිටින බව පැවසුවා. මාගේ ආඥාවත් ඔබ වහන්සේලාගේ ධර්ම විනිශ්චයත් එකම පක්ෂයේ සිටින නිසා කිසි සංකහාවක් නැතුව කැමැති පරිදි සම්පග්ගහං සාසනස්ස කරෝතාති ච භාසිය දත්වා ච තේ සංහාරක්ඛං අගමාසි සකං පුරං බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරන්නට කියලා කිව්වා ඒ ධාර්මික භික්ෂුන් වහන්සේලාගේ ආරක්ෂාව සැලැස්සුවා. Tamanගේ පාටලීපුත්‍ර නගරයට පිටත් වුණා. නිච්චේතුං තානිවත්ථෝනේ සංඝෝ සම්නිපතේ තදා අනග්ගානේ තත් භස්සානේ සංඝ මජ්ජ අජායසං දසවස්තුවේ කැපාකප බව පිළිබඳව පැහැදිලි විනිශ්චයකට පැමිණීමට සංඝයා වහන්සේ ඒ අවස්ථාවේ රැස් වුණා. එහිදී සංඝයා වහන්සේ මැද කොනක් පොටක් නැමැති නොයෙක් කතා බහ ඇති වුණා. තතෝ සෝරේව තත්තේරෝ සාවෙත්ව සංඝ මජ්ජගෝ උබ්බාහිකායතං වතුං සමේතුං නිච්චයං අකා සංඝයා වහන්සේ අතර හටගත්තු ඒ නොයෙක් කතා බහ තිබෙද්දී එතනට වැඩම කළ රේවත මහරහතන් වහන්සේ සංඝයා අතර පෙනී සිටියා සංඝයා වහන්සේගෙන් එම අරුබුදය බැහැර කරවලා දෙපක්ෂයේම සතර නම බැගින් විනයදරයන් තෝරාගෙන කරනු ලබන උබ්බාහික විනය කර්මයෙන් සමතේටපත් කරන්නට තීරණය කළා. පාචීනකේ චතුරෝ චතුරෝ පාවේයකේ පිච උබ්බාහිකාය සම්මන්නේ භික්ඛෝ තං වත්තෝ සම්තියා බටහිර දිසාවෙහි වැසි භික්ෂූන්ගෙන්ද සතර නමක් තෝරාගත්තා. පාවා නුවර වැසි භික්ෂූන්ගෙනුත් සතර නමක් තෝරාගත්තා. ඒ භික්ෂූන් අට නම තෝරාගත්තේ දසවස්තුව අකපැද කැපද යන්න පිළිබඳව තීරණයක් ගැනීමටයි. සබ්බගාමේච සල්හෝච කුජ්ජසෝභිත නාමකෝ වාසබගාමිකෝ ചാති තේරා පාචේන කයිමේ සබ්බකාමී සාල්හ කුජ්ජසෝභිත වාසමගාමික යන මේ තෙරුන් වහන්සේලා සතර නම බටහිර දිග වාසය කරන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් තෝරාගත්තා. රේවතෝ සාන සම්භූතෝ යසෝකා කණ්ඩකත්‍රජෝ සුමනෝ චාති චත්තාරෝ තේරෝ පාවෙය කයිමේ පාවානුවර වැසි භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් රේවත සාන වනවාසී සම්භූත කාකණ්ඩ පුත්‍ර යස සහ සුමන යන මේ තෙරුන් වහන්සේලා සතර නම තෝරාගත්තා. සමේතුං තානිවත්තුනේ අපස්සද්දං අනාකුලං අගමොං වාලුකාරාමං අට්ඨේරා අනාසවා අට නමක් වූ මේ අරිහත්වයටපත් වූ තෙරුන් වහන්සේලා ඒ දසවස්තුව පිළිබඳ තීරණයකට පැමිණීම පිණිස නිශ්ශබ්දතාවයෙන් යුක්ත වූ අවුල් වියවුල් නැති විශාලා මහ නුවර වාලුකාරාමයට වැඩම කළා. දහරේනා ජිතේනත් පඤ්ඤත්තේ ආසනේ සුභේ මෙසේ දෙන්සු මහා තේරා මහා මොනේ මතඤුනෝ ඒ වාලුකාරාමයේ වැඩ සිටි අජිත නැමැති නවක භික්ෂූන් වහන්සේ නමක් විසින් යහපත් ලෙස ආසන පැනෙව්වා අප මහා මුනේන්ද්‍රයන් වහන්සේගේ අදහස් මොනවාද හොඳ ආකාරව දන්නා මහතෙරුන් වහන්සේලා ඒ අසුන්හි වැඩ සිටියා. තේසු වත්තු සුවේකේකං කමතෝරේවතෝ මහා තේරෝ තේරං සබ්බකාමෙන් පුච්චි පුච්චාසුකෝ විදෝ ප්‍රශ්න විසඳීම පිළිබඳව කරුණවලදී ඊතා දක්ෂ වූ රේවත මහරහතන් වහන්සේ ඒ දසවස්තුෙහි තිබෙන කාරණා එකක් එකක් පාසා සබ්බකාමී තෙරුන් වහන්සේගෙන් විමසා වදාලා සබ්බකාමි මහා තේරෝ තේන පුට්ටෝත ව්‍යාකරී සබ්බානිතානි වොත්තානි නකප්පන්තේති සුත්තතෝ රේවත තෙරුන් වහන්සේ විසින් විමසන ලද සබ්බකාමී මහතෙරුන් වහන්සේ පිළිතුරු දුන්නා. දස වස්තුවට අයත් සියල්ලම කැප නැති බවට බුද්ධ දේශනාවලෙන් කරුණු පෙන්වුවා. නිහනෙත්වා ධිකරණං තං තේ තත් යතාකමං තතේව සංඝ මජ්ජේපි පුච්චා විසජ්ජනං කරුං ධර්ම විනයට අනුකූල නොවේයයි ඒ දසවස්තුවෙන් හටගත් අරුබුදය බැහැර කරලා එතනින් නික්මුණා. නැවත විශාලා මහනුවර මහවනයේ කූටාගාර විහාරයට වැඩියා. එතනදීත් කලින් විදිහටම ප්‍රශ්න ඇසීමත් බුද්ධ වචනය තුලින් විසඳා ඒ අකප බව විනිශ්චය කිරීමත් කළා. නිග්ගහං පාප බික්ඛූනං දසවත්තුක දීපිනං තේසං දස සහස්සානං මහා තේරා අකංසුතේ ඒ විනිශ්චයකාරක මහතෙරුන් වහන්සේලා අට නම දස වස්තුව කැපසරුප් දේ ලෙස ප්‍රසිද්ධියට පත් කළ දොස් සහිත වූ දසදහසක් භික්ෂූන්ට නිග්‍රහ කළා. සබ්බකාමි පුතෝ වියා සංගත්තේරෝ තදාහෝ සෝ වේසං වස්ස සතිකෝ තදාසින් උපසම්පදා ඒ කාලේ මහා පෘථුවියෙහි සංඝ ස්තවරයන් වහන්සේ ලෙස වැඩ සිටියේ සබ්බකාමී මහරහතන් වහන්සේ. උන්වහන්සේ උපසම්පදාව ලබා 120 අවුරුද්දක වස් ඇතුව වැඩ සිටියා. සබ්බකාමේච සල්හෝච රේවතෝ කුජ්ජසෝ භිතෝ යසෝකාකන්ද කසුතෝ සම්භූතෝ සානවාසිකෝ සබ්බකාමි සාල්හ රේවත කුජ්ජසෝපිත කාකණ්ඩ පුත්‍ර යස සානවාසේ සම්භූත යන තේරා ආනන්ද තේරස්ස ඒතේ සද්ධි විහාරිනෝ වාසබඝාමිකෝ චේව සුමනෝ ච දුවේ පන මේ තෙරුන් වහන්සේලා සයනම අපගේ ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාය. වාසපගාමික සහ සුමන යන තෙරුන් වහන්සේලා දෙනම තේරා නොරොද්ද තේරස්ස ඒතේ සද්දි විහාරිනෝ අට තේරාපි ධඤ්ඤාතේ තේ දිට්ඨ පුබ්බා තථාගතා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාය. මහා වාසනාවකින් යුතු මේ ස්තිවරයන් වහන්සේලාට නම අපගේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ සිටියේදී උන්වහන්සේව දකින්ට පින් තිබූ තෙරවරුය. බික්කු සත සහස්සානේ ද්වාදසාසොං සමාගතා සබ්බේ සංග්‍රේව තත්තේරෝ භික්ඛූනං පමකෝ තදා එදා දසදහසක් වූ දොස් සහිත භික්ෂූන් ද ඇතුළු විශාලා මහනුවර මහවණේ කූටාගාර විහාරයේ රැස් වූ භික්ෂූන්ගේ ගණන 12 ලක්ෂයක් වුණා. ඒ සියලු භික්ෂූන් වහන්සේලා අතර අග්‍රව වැඩ සිටියේ රේවත මහරහතන් වහන්සේ. තතෝ සෝරේව තත්තේරෝ සද්ධම්ම තිතියා චිරං කාරේ තොන් ධම්ම සංගීතෙන් සබ්බ බික්ඛෝ සමෝහතු එතකොට රේවත මහරහතන් වහන්සේගේ මෙවැනි අරුබුදයන්ගෙන් තොරව සද්ධර්මයේ බොහෝ කාලයක් සුවසේ පවත්වන පිණිස ධර්ම සංගායනාවක් කරන්නට කල්පනා කළා. ඒ සියලු භික්ෂුන් වහන්සේලා අතරින් පබින්නත්තා දිනානං පිටකත්තය ධාරිණං සතානි සත් බික්ඛෝණං අරහතාන මුච්චිනේ අරත ධර්ම නිරුත්ති පටිභාන යන සතර පරිසම්බිදාවෙන් යුක්ත වූ ත්‍රිපිටක ධාරී වූ රහතන් වහන්සේලා 700 නමක් තෝරාගත්තා. තේ සබ්බේ වාලුකාරාමේ කාලාසෝකේන රක්ඛිතා ක්‍රේවතත්තේර පාමොක්ඛා අකරුන් ධම්ම සංගහං ඒ සියලු රහතන් වහන්සේලා වාලුකාරාමයට රැස් වුණා. කාලාශෝක රජුරුවන්ගෙන් රැකවරණ ලැබුණා. රේවත මහරහතන් වහන්සේ මුල් කොට ඒ තෙරුන් වහන්සේලා දෙවන ධර්ම සංගායනාව කළා. පුබ්බේ කතං තතායේව ධම්මං පච්චාච භාසිතං ආදාය නිට්ඨපේසුන්තං ඒතං මාසේහි අට්ඨහි කලින් ධර්ම සංගායනාව කළ පරිද්දෙන්ම සංගායනාව කළා බුද්ධ පරිනිර්වාණයෙන් පසු කුමාර කාශ්‍යප මහරහතුන් වහන්සේ විසින් පායාසි රජුට දේශනා කළ පායාසි සූත්‍ර ආදියත් එක්කලා මෙසේ දෙවන ධර්ම සංගායනාව මාසාටකින් නිමාවටපත් කළා. එවං ဒ ුතිය සංගීතෙන් කତ୍වා තේපි මහායස තේරාදෝ සක්ඛයන් පත්තා පත්තා කාලේන නිබ්බුතෙන් ඔය විදිහට මහා කීර්තිමත්ව වැඩ සිටියේ රහතන් වහන්සේලා දෙවන ධර්ම සංගායනාව සත්කලා. රාගාදී සියලු දෝෂයන් සයකොට රහත් භවෙන් යුතුව වැඩ සිටි උන් වහන්සේලා පිරිනිවීමට සුදුසු කාලයේදී පිරිනුවම් පෑවා. නිති පරම මතේනං පටිපත්තබ්බකානං තිබව හිත කරානං ලෝකනාතෝරසානං පුමරිය මරණං තං සංකතාසාරකත්තං පරිගණිය මාසේසං අපමත්තෝ භවෙයතාති ඔය විදිහට පරම ප්‍රඥාව නම් වූ රහත් බවට පැමිණීමට යුතු වූ උත්තමයන් රහත් බවට පැමිණියා තුන් ලෝකේටම හිතසුව පිණස වැඩ සැලැස්සුවා ලෝකනාත මුනිදානන්ගේ ඖරස පුත්‍රයන් වහන්සේලා උන්වහන්සේලාය සියලු සංස්කාර ධර්මයන්ගේ හරයක් නැති බව පෙන්වමින් උන්වහන්සේලා নিরතුරුව සිහි කරන්නා වූ මරණ සතියෙන් යුක්තව පිරිනිවන් පා වදාලා මේ කාරණයද ඊ타මනවෙන් සිහිකොට මේ අසන්න වනොත් මරණ සතිය වැඩිම පිණිස අප්‍රමාදී වෙන්න ඕනේ සුජන ප්‍රසාද සංවේගත්හාය කතේ මහා වංශේ ဒုတိ ය සංගීති නාම චතුත්ථෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයෙහි දෙවන ධර්ම සංගායනාව නම් වූ සිව්වෙනි පරිච්ඡේදයයි